අපිට දැනගන්න ලැබිලා තියෙන විදිහට සජාතික මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය ඩොලර් මිලියන 3.2ක් මේ සඳහා වෙන් කරලා දීලා. අපි දන්නේ ඔවුන් මොන අරමුණකින් මොන පරමාර්ථයකින් මේ මුදල් ලබා දුන්නා. ඒකට ඒකේ විවෘතභාවයක් තියෙනවා. නිකම්ම සල්ලි කුට්ටියක් වෙන් කරන්න විදියක් නැහැ. මන ඔවුන්ගේ යම්කිසි අරමුණු ප්‍රමාණයක් තියෙනවා. ඒකට ඒ අරමුණු මොනවද කියන එක අපි දැනගතේ. මොකද දැන් තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලිකම නිසයි අයිතිවාසිය. ඒ නිසා විවුක්තභාවයක් මේ මුදල් දෙන්නේ ඇයි අපි? එතකොට මේ මුදල් පිටුපස යම්කිසි කොන්දේසි මාලාවක් තියෙනවද? ඔවුන්ගේ සැලසුම මොකක්ද? ඒ වගේම මේ සංවිධානය කරන සැනසෙලියේ රූපේ කුමක්? ඒකට සහභාගී වෙන අය කවුද? ඒ අය LTT සංවිධානයේ ජාත්‍යන්තර පෙරමුණු විදියට කටයුතු කරපු සංවිධාන නිදාන පුජ්‍යලයින් දැන් මේක පිළිබඳව පැහැදිලි පිළිතුරක් අපිට ලබා දිය යුතුව තියෙනවා